අරුණ මනතුංග මහත්මයා අවසරයි ස්වාමින් වහන්ස දැන් මානෙ කියන එකේ හීන මානෙ ලොකු ස්වාමින් වහන්සේ කියලා තියෙනවා අනිත් මානවලට වඩා දරුණු අපිට අහිතකර ප්‍රතිඵල දෙන එකක් කියලා දැන් මට හිතිච්ච දෙයක් තමයි අපි බොහෝ දෙනෙක් පුහුණු වෙලා නැතිනම් මනස පුහුණු කරලා නැතිනම් අපි වයසට යනකොට අපි තුල හීනමානයක් ඇති වෙනව නේද? මගේ ඇස් පේන්නේ මට ඉස්සර තිබ්බ රූප සම්පත්තිය මට වැඩක් කරගන්න නැහැ, මට ලෙඩයි, අනික් කටියට ලෙඩ නැහැ, මට වේදනාව වැඩි, ඔය වගේ ගොඩාක් දේවල් එයා තුල ඇති වෙන්න පුළුවන් නේද? ඔව් ඒක ඇත්තටම එහෙම ඇති වෙන්නේ එක්තරා යථාවමානයක්. ඒ තියෙන සාධක නිසා එහෙම තත්ත්වයක් ඇති වෙනවා. ඊටත් වඩා වයස්ගත වෙනකොට ඇති වෙන්න පුළුවන් දේ තමයි සෙය්‍යමානය. ඒ කියන්නේ දැන් ඔය අනිත් අය ඒගොල්ලෝ අපට වඩා බාලයි. ඒගොල්ලෝ මේ අද ඊයේ ඉපදිලා මේ මොනවද මේ කියන්නේ. අපි මේ මෙච්චර කාලයක් දැන් ජීවත් වෙලා අපි දැන් මේ කෙස් පැහිලා තියෙන නිකන් නෙමෙයි. එතකොට අපි මේ වලපයයි ගොඩපයයි හිටියට මේවා පිළිබඳ හොඳ අත්දැකීම් ලැබලා ඉන්නේ. මේගොල්ලෝ කවුද අපට උපදෙස් අන්න ඒ වගේ අර හැම තිස්සෙම තරුණ ප්‍රජාව කියන දේ මායිම් කරන්නේ නැතුව ඒවා ඒවා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව ඒවට අවස්ථාවක් දෙන්නේ නැතුව තමන්ම දන්නවා තමන් අත්දැකීම් වලින් බහුලයි වගේ හංගින ගතියක් ඒ නිසාම ඇති වෙන එක්තරා හිතුවක්කාර ගතියක් බොහෝ දෙනා වයස්ගත වෙනකොට ඇති වෙනවා. ඉතින් කලාතුරකින් කෙනෙකුට හැබැයි ඒ తත්වේ නැහැ. මම එහෙම එක තාත්තා කෙනෙක් දැකලා තියෙනවා. ඒ තාත්තා දැන් මිය ගිහිල්ලා අපි දන්නා මහත්මයෙකුගේ තාත්තා. එතකොට එතුමා හරි වෙනස් චරිතයක් මට වාර කීපයයි මුණ ගැහිලා තියෙන්නේ. ඒ පුතා මේ ආයතනයක ඉහළ නිලධාරීවරයෙක්. එතකොට ඒ තාත්තත් එක්කලා දවසක් අපි මුණ ගැහෙන්න ආවට පස්සේ තාත්තා කියනවා "හාමුදුරනේ මේ දැන් ඉතින් අපි වයසයිනේ. දැන් අපේ කාලේ ඉවරයි. දැන් මේ දරුවන්ගේ කාලේ. දැන් ඒගොල්ලෝ කරන කියන දේවල් වලට අපි ඇඟිලි ගහන්න අපි බාධා කරන්න යන්න හොඳ නැහැ. අපිට ඒව වරදක් පේනවා නම් අපි පෙන්නලා දෙන එක හොඳයි. හැබැයි ඒගොල්ලන්ට නිදහසේ හිතන්න, නිදහසේ කල්පනා කරන්න, තීරණ ගන්න, අලුත් විදිහට හිතලා අලුත් විදිහට වැඩ කරන්න අපි ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕනේ. ඒවට අපි බාධා කරන්න යන්න හොඳ නැහැ. දැන් ඒගොල්ලන්ගේ කාලේ. දැන් අපේ කාලේ ඉවරයි. අපි අපිට හයියහත්තිය තියෙන කාලේ අපි දුවල පැනලා අපට ඕන විදිහට අපි වැඩ කරා. ඒතර දැන් අපට ඕන විදිහට හැමදේම වෙන්න ඕන කියලා හරියන්නේ නැහැ. දැන් අපි පැත්තකට වෙලා ඉන්න ඕනේ. ඒගොල්ලෝ දෙන දෙයක් කාලා අපේ පිනක් දහමක් කරගෙන අපි නිහඬ වෙන්නවා. දැන් ඒගොල්ලෝ වැඩ කරන කාලේ. ඒ නිසා අපි ඒවට වැඩිය බාධා කරන්න යන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට නිදහස දෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම හොඳ දැක්මක්, හොඳ චින්තනයක් ඇතුව ඒ තාත්තා කටයුතු කළා. ඉතින් දැන් ඔබතුමා කිව්වා වගේ ඒකත් එක්කලාම කෙනෙකුට හීනමානයක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වයස්ගත වෙනකොට ඇතිවෙන හීනමානය එහෙම ඇති වෙනවා නම් ඒක බොහෝ වෙලාවට අර යථාවමානයක් හැටියට ඉතින් ඇත්තටම තියෙන වේදනා රිදුම් කැක්කුම් ඇහි දුර්වලකම් කනේ දුර්වලකම් ඇඟපතේ දුර්වලකම් වාරු නැතිකම නිසා ඇති සමහරු හැබැයි අයථාවමානයක් හැටියටත් මේවා ගොඩනගා ගන්නවා සමහර වෙලාවට දැන් අපි හිතමු දීර්ඝ කාලයක් සේවය කරලා විශ්‍රාම ගත්තු ගමන් සමහරු මානසිකව කඩා වැටෙනවා ඔත්පල වෙනවා ඇයි ඒ එයාට එක්තරා හීනමානයක් ඇතිවෙනවා දැන් දැන් මම දුර්වලයි දැන් මට මුකුත් කරගන්න බෑ. දැන් මම විස්්‍රාම ගියේ ඒකයි. අන්න ඒ වගේ හැඟීමක් වෙනවා. අනිත් එක තමයි අර සුපුරුදු පරිසරය නැතුව, සුපුරුදු පුද්ගලයන්ගේ ඇසුර නැතුව, ඒ අර ජව සම්පන්න බව පවත්වාගෙන යන්නට බැරි වෙච්ච ගමන් එහෙමම නිෂ්ක්‍රීය වෙනවා. අර ව්‍යායාම කරලා කරලා දීර්ඝ කාලයක් ඒක නැවැත්තුවාට පස්සේ සම්පූර්ණ ඇඟ මේ දුර්වල වෙලා බෙරා බහිනවා වගේ අර පුද්ගලයා දීර්ඝ කාලයක් අර එක දිගටම සක්‍රියව කටයුතු කරලා ඒවා නැති වෙච්ච ගමන් කඩා වැටෙන ගතියක් හිටිනවා ඒක කායිකව මානසිකව දෙපැත්තෙන්ම වෙන්න පුළුවන් සමහර කෙනෙකුට ඒක හීනමානය නිසාම සිද්ධ වෙනවා මට මොකක්වත් කරගන්න බෑ මට දැන් පණ නෑ මට අතපය වාරු නෑ මට ඇවිදින්න බෑ මට ඇස් පේන්නේ නෑ මට දැන් මොකක්වත් මතක නෑ ඉතින් එහෙම හිතන්න ගියොත් එයාට අර ඉක්මනින්ම අර මේ ස්නායු දුර්වල වීමේ රෝගාබාධ මතුවෙන්නට තියෙන ඉඩකඩ වැඩි. දැන් අද කාලේ එන්න එන්න මේ තත්ත්වයන් බහුල වෙනවා. එහෙමයි ස්වාමින්වහන්ස දැන් මම ඉස්සෙල්ලේ කතාව කිව්වේ දැන් ඔය ස්වාමින්වහන්සේ පැහැදිලි කරපු මාන්නය පවා අඩු කරගන්න දැන් ඇත්තටම මාන්නය නැති වෙන්න නම් රහත් තත්ත්වයට යන්න ඕනේ. නමුත් අපි ඒ වයසටපත් වෙන්න ඉස්සෙල්ලා ඉඳන් එක්තරා ආකාරයකට බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ආකාරයකට හැසිරුණොත් ඒක අඩු කරගන්න පුළුවන් වේවි කියන හැඟීමක් තියෙනවා. ඔව්. උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් නම් එදිනෙදා ජීවිතයේදී හේතුව සහ ඵලය අනිත්‍ය දුක්ඛ පැත්තත් එක්ක මධ්‍යම ප්‍රතිපදාව තුලට යන්න. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අපි හිතමු අපිට මේ කවුරු හරි ගෙදර දරුවෙක් හරි බිරිඳ හරි ෆෑන් එක ඔෆ් කරේ නැත්තම් ලයිට් එකක් ඔෆ් කරේ නැත්තම් පුංචි ගැටීමක් ඇති වෙනවා. තරහක් වට ලොකුට නෙවෙයි ගැටීමක් ඇති වෙනවා. එතකොට ඒක දැකලා ඒක ඒකේ හේතුව සහ ඵලය ඒක දැකලා ඒක නැති කරගන්න தත්ත්වයේ ඉඳන් ඒ වගේම අපි යම්කිසි දෙයකට ගොඩක් ආසා වුණාම අපිට අමතක වීම වෙනවා අපිට මතක ඊළඟට කරන්න තියෙන වැඩේට ගොඩක් ආසා හිතිලා අපි ඒකට යනවා ලයිට් එක ඔෆ් කරන්නේ නැතුව ෆෑන් එක ඔෆ් කරන්නේ ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් ජීවිතේ පටන් ගත්තාම ඒ අපි ඔක්කොටම හැමතෙම වෙන දේ තමයි ජරාවට ඒ කියන්නේ අනිත්‍ය తත්වයේ කියන එක මත තේරුම ඇතුව අපි ක්‍රියා කරන්න පටන් ගත්තොත් ස්වාමින් වහන්සේ එතකොට අර දැන් ගොඩාක් ලැබෙනකොට අනවශ්‍ය විදියට සතුටු වෙන්නෙත් නැතුව අඩු වෙනකොට දුක් වෙන්නෙත් නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුල ඒක බැලන්ස් එකේ ගෙනියන්න පුළුවන් වුණොත් එතකොට එයා වයසට යනකොට හරිය නැත්තම් ගොඩක් පෝසත් වුණා, දුප්පත් වුණා. අර හීනමානය නැත්තම් ඉහළමාන මොනවත් නැති අඩු කරගන්න පුළුවන් නේද? ඒක තමයි දැන් සමාජයේ ගිහි පැවිදි බොහෝ දෙනා පිළිබඳව කතා කරනකොට එයා බොහොම නිහතමානී කෙනෙක්, එහෙම නැත්නම් අනතිමානී කෙනෙක් කියලා බොහෝ විට කතා කරන්නේ ওই වගේ චරිත පිළිබඳව. ඒතකොට ඒගොල්ලෝ සමබරව පවතින කොහොම හරි මනස සකස් කරනවා. ඉතින් ඒ සඳහා අපට යම් ක්‍රමයක් නිර්දේශ කරනවා නම් දැන් ඔබතුමා කියපු කාරණා ඒකට අදාළ වෙනවා හැබැයි ඒවත් තුලත් දැන් විදර්ශනා මාර්ගයේදී අපට උපකාර වෙන ප්‍රඥාවම අපට උපකාර වෙන වීරයම අපට උපකාර වෙන සිහියම ඒකාග්‍රතාවයම අනික් අතට විදර්ශනා උපක්ලේශයක් වෙනවා. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාවනේ. නමුත් ඒ ප්‍රඥාවත් අන්තිමට උපක්ලේශයක් වෙන්නේ ඇයි? මට ප්‍රඥාව තියෙනවා. එතකොට දැන් මගේ ප්‍රඥාව මෙච්චර. එහෙම ඒක කෙලින්ම අපෝමානිය. ඒකම ආයි මාන්නයක් බවට පත් වෙනවා. මම හිතන්නේ අපිට දැන් මාන්නය දුරු කර ගැනීම සඳහා නිර්දේශයක් හැටියට අපිට කතා කරනවා නම් මට හිතනවා වඩාත්ම උචිතයි කියලා අර මේ සම්පජඤ්ඤ කාණ්ඩේ කියන කාරණා ටික. ඒ කියන්නේ සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ. එතකොට අසම්මෝහ කියලා දකිනකොට මෙතන සත්‍යයේ පුද්ගලයක් නැති මේ නාම රූප ධර්ම වලින් මේ ක්‍රියාව සිද්ධ වෙන හැටි. එතකොට මේ ක්‍රියාව කරන්නේ කවර පරමාර්ථයක් වෙන්නේ? මොකක්ද ඒකේ අර්ථය? මොකක්ද ඉලක්කය? මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එතකොට ඒ කරන්න බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න සාධක බාධක හඳුනාගෙන මම සිහි කල්පනාවෙන් මේක කරන්නේ. මේ අවස්ථාව උචිතද? ඉතින් කියන ඔන්න ඔය අර චතු සම්පජඤ්ඤය අපි හොඳට ප්‍රගුණ කරනවා නම් මම හිතන්නේ ඒක ගොඩාක් අපට උදව් වෙනවා මාන්නෙන් විතරක් නෙමෙයි අවශේෂ ක්ලේශයන්ගෙනුත් මිදෙන්න. ඉතින් දැන් අර ඔබතුමා කිව්වා වගේ ෆෑන් එක දාලා ඒක ඕෆ් කරේ නැත්නම් අපිට ටිකක් මනසට නුරුස්සන ගතිය. දැන් මේ කෝපය මතුවෙන්න ප්‍රධානම කාරණයක් තමයි මාන්නේ. ඒ කියන්නේ මේ මෝහය තමයි ඒකේ මූල සාධකය. හැබැයි ඒක උත්තේජනය කරන ප්‍රධාන සාධකයක් මාන්නේ. මොකද අපි හැමතිස්සෙම අර දැන් මේ නායක හඳුරෝ ඒක කියන්න පටන් අරන් තියෙන හොඳ හොඳ වචන ටිකකින්. ඒ කියන්නේ මේ කෙසෙල් ගෙඩිලෙල්ලක් පොල්ලෙල්ලක් වගේ මේ අහක දාන්න ඕන චරිතයන් නෙමේ මම. ඒ කියන්නේ මාත් ගරු කළ යුත්ත කෙනෙක්. ඒ නිසා මගේ වචනට අහුම්කම් දෙන්න ඕන. මම කියන දෙයට අවනත වෙන්න ඕන. ඉතින් අන්න එහෙම එකක් අපි තුල තියෙනවා. ඒ කියන්නේ මමත්වයක් හදාගෙන තියෙනවා. යම්කිසි දැන් අර වයස්ගත වෙනකොට ඒ తත්වේ වැඩි වෙන්නේ ඒකයි. දැන් අපි මෙච්චර කාලයක් මේ පරිණත වෙලා මෙච්චර කාලයක් අත්දැකීම් ලබලා අපි මේ කතා කියන්නේ ඒවා නිකන් මේගොල්ලෝ සත පහකටවත් ගණන් ගන්න. දැන් ඇත්තටම අර මනුස්සයා ඒක ක්‍රියාවට නැංගුවේ නැතුවට කමක් නැහැ. අර අර කියන දෙයට නිකන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණොත් අපිට තෘප්තියක් ලැබෙනවා. එයා හොඳයි ආ මං කියන දේ ඇහුවා. කියලා වගේ පොඩි නිකන් හිතවත් බවක් ඇති වෙනවා. හැබැයි එයා ඒ වැඩේ කළත් වැඩක් නැහැ. අපි කියනකොට නිකන් අපිව ගණන් ගන්න තුව නම් ඒක කරන්නේ. එයාගේ දෙයක් වගේ කරනවා නම් අපිට ඒක කළා වුණත් වැඩක් මොකද අපිව නිකන් කෙහෙල්ලෙල්ලක් පොල්ලෙල්ලක් වගේ අහකට දැම්මා කියන හැඟීම එන්නේ. නිසා මානය තුල අන්න ඒ ගතිය හුඟක් තදට තියෙනවා. ඒක කෝපය, ද්වේෂය මතුවෙන්න ප්‍රධාන සාධකයක් වෙනවා.